බුදුරජාණන් වහන්සේ මුලින්ම කියනවා මේ කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් කියලා කියන්නේ ධාතු 6ක එකතුවක් කියලා. එතකොට මේ සතර මහා ධාතුවත්, ඒ වගේම ආකාශ ධාතුවත්, විඥාන ධාතුවත් කියන මේ ධාතු 6කින් සදුම්ලත්ත සදුම්ලත් ස්වභාවයක් තමයි මේ සත්වයක් පුජ්‍යලයක් කෙනෙක් කියන්නේ. කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ධාතුන් පැත්තෙන් හොඳ අවබෝධයක් මේ ස්වාමීන් වහන්සේට ලබලා දෙනවා. ඊළඟට කියනවා තවත් පැත්තකින් මේ කෙනෙක් පුජ්‍යලයක් කියලා කියන්නේ සත්වයක් කියලා කියන්නේ පුරුෂයෙක් ස්ත්‍රියක් කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයක එකතුවක් කියලා. ඊළඟට ඔන්න ස්පර්ශ ආයතන පැත්තෙන් තව පැත්තක් පෙන්ලා දෙනවා. ඒ පැත්තෙන් ඔන්න වැටහීමක් ඇති කරලා දෙනවා. ඊට තවත් පැත්තකින් පෙන්ලා දෙනවා මේ මනසේ හැසිරීම පැත්තෙන්. අපි දේවල් බලනකොට, දේවල් අහනකොට, ගඳ සුවඳ විඳිනකොට, ඊළඟට රස බලනකොට ඊළඟට කයෙන් ස්පර්ශ ලැබනකොට හිතින් දේවල් හිතනකොට අන්න ඒවැය තියෙන ආස්වාදය හරහා ගිහිල්ලා අපි සැප හොයන ස්වභාවයක් ඒකෙන් සතුට වෙන ස්වභාවයක් ඒක තුලම නිමග්න වෙන ස්වභාවයක් නැවත නැවත ඒවා ඉල්ලන ස්වභාවයක් තියෙනවා ඒවැයම තමයි එතකොට හිත හැසිරෙන්නේ ඔන්න හිතේ හැසිරීම අනුව බුදුරජාණන් වහන්සේ ඊළඟට විස්තර කරනවා මෙන්න මේ 18 ආකාරයකින් තමයි මේ හිත හැසිරෙන්නේ ඉතින් සාමාන්‍ය මනුස්සයා ඉතින් මේ වගේ ආකාර 18කින් තමයි හිත හසුරුවමින් මුළු ජීවිතේම ගත කරන්නේ. අපි තුමු යම්ස කෙනෙක් සාමාන්‍යයෙන් කිසිම දෙයක් මේ දහමක් ඒ තරම් ශ්‍රවණය කළා නැහැ. ඉතින් මේ මාර්ගයකට ප්‍රතිපදාවට පිළිපදින්නේ නැහැ. ඉතින් උදේ ඉඳන් රැ වෙනකම් කරන්නේ ඔබඳු දෙයක් තමයි. ඇහෙන් රූප පේනකොට ඒවා ඔස්සේ හිත දුවනවා. ඊළඟට කනෙන් ශබ්ද ඇහෙනකොට ඒවා ඔස්සේ හිත දුවනවා. දිවෙන් රස බලනකොට ඒවා ඔස්සේ හිත දුවනවා. ඊළඟට නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට ඒවා ඔස්සේ හිත දුවනවා. ඊළඟට කයෙන් ස්පර්ශයන් විඳිනකොට ඒවා ඔස්සේ හිත දුවනවා. ඊළඟට මනසට අරමුණු ආවහම ඒවා ඔස්සේ හිත දුවනවා. ඉතින් මේ විදිහට මුළු ජීවිත කාලෙම ඉතින් කෙනෙකුට පුළුවන් මේ ආයතන හරහා හම්බ වෙන විවිධාකාර අරමුණු ඔස්සේ හිත යොදමින් ඒවා තුලම নিমগ্ন වෙමින් ඒවායේම හැසිරෙමින් කාලය ගත කරන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය පැත්තත් මේ ස්වාමීන් වහන්සේට උගන්වනවා. ඊළඟට තවත් පැත්තක් හෙලි කරනවා. ඊළඟට ගැඹුරු පැත්තක් හෙලි කරන්නේ කොහොමද මේ ප්‍රතිපදාවකින් හික්මෙන කෙනෙක් සාමාන්‍යයෙන් හැසිරෙන්නේ. ඔන්න ඒ සඳහා බුදුරජාන් වහන්සේ මේ සිතේ පිහිටීම් හතරක් පෙන්නනවා. චතුරාදිඨානෝ යම් වික්කු පුරිසෝති. දැන් ඔන්න හිත පිහිටලා යම් ප්‍රධාන නැත්තම් ක්‍රම හතරකින් හිත පිහිටුවලා කටයුතු කිරීම හතරක් ගැන බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න මේ පුක්කුසාති ස්වාමීන් වහන්සේට උගන්වනවා. ඒකේ පළවෙනි අදිෂ්ඨානයේ වශයෙන් නැත්නම් පළවෙනි සිතේ පිහිටීම වශයෙන් පෙන්ලා දෙන්නේ පඤ්ඤා දිඨානෝ. ප්‍රඥාව තුල හොඳට හිත පිහිටවන්න. ඒ සඳහා කිසිසේත්ම ප්‍රමාද වෙන්න එපා. කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පඤ්ඤං නප්ප මජ්ජේය. ප්‍රඥාව පිහිටුවීම පිණිස නැත්නම් ප්‍රඥාව වර්ධනය කර ගැනීම පිණිස හිත තුල නංගවා ගැනීම පිණිස ප්‍රමාද වෙන්න එපා. කියලා ඒ පැත්තෙත් විස්තර කරන්නේ ධාතුන් ගැන හොඳ අවබෝධයක්, ඒවා ප්‍රත්‍යක්ෂයක් වශයෙන් දැන ගැනීමක්. ඊළඟට විඥාන ධාතුව පැත්තෙන් මේ විඥානය හරහා විවිධාකාර වේදනාවන් දැන ගැනීමක්. ඒතර වේදනානුපස්සනාවක් කරහා කොහොමද මේ වේදනාවන් ගැන නිවැරදි අවබෝධයක් ඇති කරගෙන කිසිම වේදනාවකට ඇලෙන්නේ නැතුව කොහොමද වේදනානුපස්සනාවකින් හිතේ දියුණුවක් ඇති කරගන්නේ? කෙලස් ටික දුරු කරගන්නේ. නැත්නම් ධාතු මනසිකාරයක් කරහා කොහොමද හිතේ දියුණුවක් ඇති කරගන්නේ? කෙලස් ටික දුරු කරගන්නේ. ඔන්න ඒ පැත්තෙන් ඔන්න මේ පුකුසාති ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ සෑහෙන ආબોධයක් ලබා දීලා ඊළඟට පෙන්ලා දෙනවා සත්‍යාදිඨානෝ කියලා මේ සත්‍යං අනුරක්ඛේය කියලා යම්සි විදිහකට මේ ප්‍රඥාව තුළ හොඳට හිත පිහිටියට පස්සේ හිත හොඳින් ප්‍රඥාව තුළ වැඩුවට පස්සේ මේ හිත ටික ටික ඇත්ත ඇටිසැටියෙන් තේරුම් ගන්නවා. ඇත්ත ඇටිසැටියෙන් තේරෙන්න තේරෙන්න මේ ඇත්ත ඇටිසැටියෙන් තේරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, નિરાයාසයෙන්ම ධර්මතාවයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ දේවල් අතහැරීම එමත් නැත්නම් අවබෝධය තුළ පහළ වෙන කලකිරීමක් මේ හිතේ ඇති වෙනවා. ඒ කියන්නේ හායිත් දේවල් හොඳට ප්‍රඥාවෙන් දැක්කනම් ප්‍රඥාවෙන් තේරුම් ගත්තනම් හිතට තේරුම් ගියානම් හිත ඉබේම අතහරිනව ධර්මතාවයක් වශයෙන්. එතකොට මේ කාරණාවේදී තමයි ඊළඟට අර සත්‍යං අනුරක්ඛේය කියලා යම් අවස්ථාවක හිත මේ සාමාන්‍යයෙන් එයාට මේ පේන්න තියෙන මේ ස්කන්ධ ධාතු ආයතන මේ ආදී වශයෙන් පෙන්නන මේ වර්තමාන වශයෙන් පැන නගින්නා වූ විවිධාකාර අරමුණු හොඳින් නිරීක්ෂණය කිරීම හරහා ටික ටික මේවැයේ තිලක්ෂණය හොඳට වැටහිලා අතහැරියට පස්සේ අන්න හිතපත් වෙන්න පුළුවන් යම්කිසි විවේක ස්වභාවයකට අරමුණු වලින් තොර ස්වභාවයකට එහෙම නැත්නම් අරමුණු අල්ලා ගන්න නැති ස්වභාවයකට අනිශ්චිත ස්වභාවයකට අන්න බුදුරජාණන් වහන්සේ කියන මේ බඳු මේ අනිශ්චිත ස්වභාවයත් ඊළඟට ආරක්ෂා කරගන්න මේ බඳු තත්වයක හිත පවත්වන්න පුළුවන් තරම් හිත මේ බඳු තත්වයක පවත්වමින් හිතට හුරු කරලා දෙන්න මෙන්න මේ නිකලස් ස්වභාවයක් තියෙනවා කියන එක. අපි ඒක සම්බන්ධයෙන් තමයි ඊයේ සෑහෙන සාකච්ඡා කළේ. ඊළඟට මේ කාරණේටම පදනම් වෙන තුන්වෙනි කාරණය බුදුරජාන් වහන්සේ පෙන්නනවා චාගාදිඨානෝ. මේ ත්‍යාගය තුල එමත් නැත්නම් අතහැරීම තුල හිත පිහිටවන්න කියලා. එතකොට මේ ත්‍යාගය තුල අතහැරීම තුල සිත පිහිටුවීම සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා චාග මනුබ්‍රූහෙය්‍ය. මේ ත්‍යාගය හොඳට වඩනවා කියලා. ඉතින් මේ ත්‍යාගය කියලා කිව්වහම මෙතන අතහැරීම කියන අදහසයි තියෙන්නේ. කොහොමද මේ අතහැරීම හොඳින් වඩන්නේ? අද අපිට ඒක තමයි ටිකක් ගැඹුරට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒකට කොහොමද මොනවද මේ අතහරින්නේ? කොහොමද අතහරින්නේ? ඒ වගේම මොනවද මේ අතහරින්න තියෙන්නේ? දැන් පින්වත්නි මොනවද අතහරින්නේ තියෙන්නේ අතහරින තියෙන්නේ කියලා කිව්වහම මෙතෙන්දී බුදුරජාන් වහන්සේම පැහැදිලි කරනවා මේ ධාතු විභංග සූත්‍රයේම මෙතෙන්දී මේ අතහරින්න තියෙන්නේ උපදීන් කියලා. තස්සේව කෝපන පුබ්බේ අවිද්දසුණු උපදී හොಂತಿ සමත්තා සමාදින්නා ත්‍යාස්ස පහිනා හොಂತಿ උච්චින්න මූලා තාලාවත්තු කතා අනභව කතා ආයතින් අනුපාද ධම්මා දැන් මේ පුකුසාදි සාමින් වහන්සේට බුදුහාඳුරු විස්තර කළා දෙනවා. දැන් මේ භාවනාවක් කරන්න පටන් ගන්න කලින් නැත්නම් මේ ප්‍රතිපatti මාර්ගයකට පිවිසෙන්න කලින් කෙනෙක් එකතු කරගත්ත රැස් කරගත්ත උපදීන් රාශියක් තියෙනවා. උපදීන් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි සතුයි කියලා දේවල් ගොඩක් අල්ලගෙන ඉන්නවා. ඊළඟට ඒ ගොඩ සාමාන්‍යයෙන් සමහරලාට මේ භෞතික දේවල් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් භෞතික නොවන දේවල් වෙන්නත් පුළුවන්. ඉතින් මේ ඔක්කොම ටික අපේ ඔළුවේ තියාගෙන තමයි ඉන්නේ. ඉතින් අපි කොහේ ගියත් මේ ඔළුවේ තියෙන සෑහෙන්න බරක් ඒ අපි හදාගත්ත උපදි ටික. අපි ඕක සරලව තේරුම් ගන්න ගන්න අපි ටිකක් සාකච්ඡා කරලා බැලුවොත් අපි හිතමු අපි පුංචි කාලේ ඉඳන් ඔන්න යමක් ඉගෙන ගන්නවා. දැන් ඉගෙනගෙන අපි හිතමු අපි අපි ශිෂ්‍යත්වයෙන් ඔන්න පාස් වෙනවා. ඔන්න ශිෂ්‍යත්වයෙන් පාස් වුණා මම ශිෂ්‍යත්වයෙන් පාස් වෙච්ච කෙනෙක් කියලා ඔන්න එතන උපදියක් අපි ඇති කරගන්නවා. ඊළඟට අපි හිතමු ඔන්න ඉස්කෝලෙත් ඔන්න පළවෙනියා වෙනවා දෙවෙනියා වෙනවා කොහොම හරි ඔන්න අපි ටිකක් ඉගෙන ගන්න දක්ෂයි. ඔන්න මම ඉගෙන ගන්න දක්ෂයෙක් කියලා ඔන්න එතන උපදයක් හැදෙනවා. ඊළඟට අපි හිතමු ඊළඟට අපි ක්‍රීඩා කරන්න දක්ෂයි. ඉතින් ඒ විවිධාකාර ක්‍රීඩාවන් තියෙනවාද? ඉතින් ඒ ඒ ක්‍රීඩාවට ඔන්න අපි දක්ෂ වෙනවා. ඔන්න මම ක්‍රීඩකයෙක්, අහවල් ක්‍රීඩකයා කියලා ඔන්න මම ඒ තුලින් කෙනෙක්ව හදාගන්නවා. මම එක්ව හදාගන්නවා. ඊළඟට අපි හිතමු ඔන්න අපේ විභාග වලින් පාස් වෙද්දී ඔන්න අපි හිතමු සාමාන්‍ය පෙළ විභාගෙන් පාස් වෙනවා. ඉහළින්ම පාස් වෙනවා. ඔන්න පාස් වුණා කියලා ඔන්න එතනිනුත් හදා ගන්නවා ලොකු මමත්වයක්. එක පැත්තකින් ලොකු හිතේ මාන්නයක් ඔන්න හදා ගන්නවා කෙනෙක්ව හදා ගන්නවා. අපි තුමු පාස් වෙන්න බැරි වුණා. අනේ මට පාස් වෙන්න බැරි වුණානේ මම ඉතින් අසමත් වුණානේ කියලා ඔන්න එතනිනුත් හදා ගන්නවා කෙනෙක්. ඊළඟට අපි හිතමු ඔන්න අපි විශ්වවිද්‍යාලයකට යනවා. ගිහාට පස්සේ ඉතින් එතනදිත් හදා ගන්නවා එතනිනුත් කෙනෙක්. මං විතරයි ආවේ විශ්වවිද්‍යාලේ අපි ඉස්කෝලෙන් අනිත් පැයට එන්න බැරි වුණා මම තමයි ඉතින් ඉගෙන ගන්න දක්ෂ කියලා ඔන්න ඉතින් හදා ගන්නවා. නැත්නම් අපි හිතමු අපි ඉගෙන ගන්න නෙමෙයි අපි හිතමු අපි වෙනත් දෙයකට දක්ෂයි. මම හොඳට අපි හිතමු අපේ ශක්තිවන්තයි. අපි ඊළඟට ඔන්න ඒ ඒ පැත්තෙන් ඔන්න ඉස්සරහට යනවා. ඉස්සරහට ගිහිල්ලා ඔන්න අපි ශක්තිවත් භාවය අතින් ඔන්න අපි කෙනෙක් කෙනෙක් හදාගන්න නැත්නම් තැනක් හදාගන්නවා. ඒ හරහා ඔන්න අපි යම් පමණක අපි කෙනෙක් වෙනවා. අපි පුජ්‍යලයක් වෙනවා. ඊළඟට අපි හිතමු අපි හිතමු දැන් විශ්වවිද්‍යාලයක එහෙම ගියා නම් ඔන්න අපි උපාධියක් අරගන්නවා. දැන් උපාධියක් ගත්තට පස්සේ ඔන්න තවත් අමාරුයි. තවත් ඔන්න ඔළුවට තව කෑල්ලක් එකතු වෙනවා. 9 අකටත් සෑහෙන්න කෑලි එකතු වෙනවා. ඊට පස්සේ තව තව හදා ගන්නවා. ඒකත් දැන් තව ටිකක් බරයි. දැන් ඔළුව තවත් ටිකක් බරට තමයි තියෙන්නේ. දැන් මොකද සෑහෙන්න ඔළුව පිරিলা දැන් අර දාගත්ත දේවල් වලිනුත්. එතනනුත් අපි කෙනෙක් හදා ගන්නවා. ඉතින් මේවා වෙද්දි සෑහෙන්න ඉතින් තව කෙලෙස් එකතු වෙලා ඉතින් අර කලින් හිටිය ඥාතීන් අමතක වෙලා ඉතින් ලොකු ලොකු විපර්යාස වෙනවා අපි තුල. ඉතින් මේවත් එක්ක ඉතින් අපි කෙනෙක් හදාගන්න ස්වභාවයක් තියෙනවා. ඊළඟට අපි හිතමු අපි හැරිම සෝභාමත් ශරීරයකින් යුක්තයි. අනිත් පැයට වඩා ටිකක් කැපිලා පේනවා. එහෙමනම් ඉතින් ඔන්න එතනිනුත් අපි කෙනෙක් හදා ගන්නවා, පුජ්‍යලයක් හදා ගන්නවා. ඊළඟට අපි හිතමු ඔන්න අපිට හොඳ රස්සාවක් තියෙනවා. ඉතින් අනිත් පැයට වඩා හොඳ රස්සාවක් මට තියෙනවා කියලා ඔන්න කෙනෙක් හදා ගන්නවා. අපි හිතමු ඔන්න ප්‍රධානියෙක්. ඔන්න මම ප්‍රධානියා. අනිත් අය මං කියන දේ අහන්න ඕනේ. කියලා ඔන්න එතනිනුත් කෙනෙක් හදා ගන්නවා. ඊළඟට අපි හිතමු මම ඒ තරම්ම ප්‍රධානියෙක් නෙවෙයි මම මේ කවුරු හරි යටතේ ඉන්න කෙනෙක්. ඉතින් ඒ හින්දා මම ඒ යට අපි තුමු මගේ ඉන්න ප්‍රධානිය ගැන මම ලොකු තැනක් හදා ගන්නවා. ඊළඟට ඔය සාමාන්‍යයෙන් ඔය කාර්යාලවලට එහෙම ගියාම ප්‍රධානියාට වඩා උඩින් ඉන්නව අර සාමාන්‍යයෙන් යට ඉන්න මිනිස්සයා. ඔන්න එයා මොකද යට ඉන්න මිනිස්සයා ප්‍රධානියාගේ බලෙත් අරගෙන. ඉතින් එතනුත් එයා කෙනෙක් හදාගෙන, පුජ්‍යලයක් හදාගෙන. ඊළඟට අපි හිතමු ඔන්න අපිට යමක් කමක් තියෙනවා, ධන ධාන්‍ය තියෙනවා. ඔන්න එතනින් මේ ධනවත් භාවය හරහා අපි කෙනෙක් හදා ගන්නවා. ඊළඟ අපි හිතමු වතු පිටි ඉඩකඩම් තියෙනවා. ඔන්න මේ අපි ඉඩම්ලාභියෙක් මේ කියලා ඔන්න එතනිනුත් කෙනෙක් හදා ගන්නවා. ඊළඟට අපි හිතමු අපේ දරුවෝ. ඔන්න දරුවෝ හොඳට ඉගෙන ගන්නවා. මම අහවලාගේ අම්මා මම හාලාගේ තාත්තා කියලා ඉතින් අපි අනුන්ට හඳුන්ලා දෙනවා. අපි මේ දරුවන් හරහා කෙනෙක් හදා ගන්නවා. ඊට අපි හිතමු තවත් ඉතින් ඔහොම ඔහොම යනකොට සමහරලාට කොයිතරම් මේකේ හාස්‍යද කියනවා නම් සමහරලාට අපි ලෙඩ රෝග වලින් පවා කෙනෙක් හදා ගන්නවා. ඉතින් මේ තරම් අපි මේ ලෝකේ තියෙන নানা ප්‍රකාර දේවල් වලින් හදන්නෙම හැම තිස්සෙම උත්සාහ කරන්නෙම කෙනෙක්ව හදන්න. උත්සාහ කරන්නේ මේ හරහා ප්‍රතිරූපයක් ගොඩනගන්න. අපි හිතමු දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් අපි තුන් දැන් බණ ටිකක් කිව්වහම ඔන්න මම තමයි මේ බඩ හොඳටම කිව්වේ. අනිත් අය හොඳට අහන් හිටියයි කියන බණ මං කියපු දේ හොඳට මං පැහැදිලිව කිව්වා කියලා ඔන්න ඉතින් මතක් වෙනවා. බණ කිව්වා කියලා ඔන්න කෙනෙක් හදනවා. ඊළඟට අපි හිතමු කවි බණ කියනවා. ඔන්න කවි බණ කිව්වා කියලා ඔන්න මම තමයි මිහිරිවම කවි බණ කියන්නේ කියලා ඔන්න කෙනෙක් හදනවා. අපි හිතමු ඔන්න අපි උගන්වනවා. මම තමයි දක්ෂම උගන්වන්න කියලා ඔන්න කෙනෙක් හදාගන්නවා. අපි හිතමු ඊළඟට අපි අපේ ගුරුවරු සම්බන්ධයෙන් ඔන්න එතනිනුත් කෙනෙක් හදාගන්නවා. නැත්නම් අපි ගෝලයන් සම්බන්ධයෙන් අපි ගුරුවරයෙක් වෙලා අපි යටතේ ගෝලයේ ඉන්නවනම් ඒ ගෝලියෝ අල්ලගෙන ඔන්න කෙනෙක් හදාගන්න. ඊළඟට අපි විහාරස්ථානාධිපති නම් ඔන්න එතනුත් කෙනෙක් හදාගන්නවා. සේනාසනාධිපති නම් ඔන්න එතනුත් කෙනෙක් හදාගන්නවා. අපි තුන් මේ විදිහට ඉතින් භික්ෂුන් වහන්සේලාට නම් සෑහෙන ඉතින් ගරුණම්බු ඔක්කොම ටික සමහරලාට එකතු වෙනවා. ඉතින් ඒව හරහාත් ඔන්න කෙනෙක් හදනවා. ඉතින් මේ විදිහට බැලුවාම ගිහි ජීවිතිනුත් ගැලවෙන්න හරි අමාරුයි. මේ පැවිදි ජීවිතිනුත් හරි අමාරුයි ගැලවෙන්න මේ කෙනෙක් හැදීමෙන්. ඒ නිසා මේ මුළු ජීවිතේම අපි කොහොම කොහොම කොහොම හරි කෙනෙක් වෙලා, පුජ්‍යලයක් වෙලා ප්‍රතිරූපයක් ගොඩනගමින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි හිතමු අපි කොහේ හරි ඈතකට ගිහාම ඉතින් කොහේ හරි රටකට යන්න යන්න ගිහදුවාම ඔන්න කියන අනන්‍යතාවය ඔප්පු කරන්න කියලා. ඉතින් අනන්‍යතාවය ඔප්පු කරන්න කිව්වහම ඉතින් අපි අර ඔක්කොම සාතික ටික ඉදිරිපත් කරනවා, බැංකු සාතික අරගන්නවා, අපේ තියෙන වත්කම් ඔක්කොම පෙන්නනවා. ඉතින් මේ ඔක්කොම හරහා අන්න අපි මේ උපදි ටික තමයි මේ පෙන්වන්නේ. දැන් පින්වත්නි මේ උපදි ටික මම මේ සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව අපි හදන හැටි මේ කිව්වේ. ඉතින් සාමාන්‍යයෙන් මේක සරලව කියනවා නම් මේ ස්කන්ධ පහේ උපාදාන කරගෙන තමයි මේ ටික සිද්ධ වෙන්නේ. නමුත් මේක අපි විස්තර කරලා බැලුවාම මේ විදිහට ලිහලා බැලුවාම ප්‍රායෝගිකව අපි බැලුවාම පුදුමාකාර විදිහට අපි කෙනෙක් හදමින් මමෙක් හදමින් තමයි මුළු දවස පුරාම ජීවත් වෙන්නේ. ඒතකොට පින්වත් මේ ටික ගලවලා දානවා කියන එක ලේසි නෑ. අපිට සමාලාවට භවනා කරන්න පුළුවන් මේ උදේවය බලන්න පුළුවන් මේ ඔක්කොමත් කරන්න පුළුවන්. හිතේ සමාධියක් හදාගන්නත් පුළුවන්. සමාධියක් හදාගෙන ඔන්න එකඟ කරගෙන මේ අපි දුමු සෑහෙන ගැඹුරකට ඔන්න යන්නත් පුළුවන්. හැබැයි ඒත් මේ හිතේ තියෙන උපදි ටික අතහර ගන්නවා කියන එක පහසු නෑ. ඒ නිසා විශේෂයෙන්ම මේ කොහොමද මේ උපදි අතහරින්නේ කියන කාරණාව සම්බන්ධයෙන් හරි ලස්සන සූත්‍රයක් එනවා මේ ලටු කීකෝපම සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ මම තිම් භික්ෂුන් වහන්සේට අවවාද දෙනවා මේ රාත්‍රී භෝජනයෙන් වළකින්න කියලා. එතකොට ඔන්න සමහර කෙනෙක් මට දොස් නගනවා. ඇයි මේ මේ තරම් මේ රැට නොකා ඉන්න කියන්නේ? මම කොහොමද රැට නොකා ඉන්නේ කියලා අන්න බුදුරජාන් වහන්සේට නිග්‍රහ කරනවා කියලා බුදුහාඳුරෝ කියනවා. ඊට ඔන්න බුදුහාඳුරෝ කියනවා ඔන්න මුදල් අතරින්න කියලා. ඔන්න මං කොහොමද මේ මුදල් භාවිතා නොකර අද ජීවත් වෙන්නේ කියලා ඔන්න බුදුහාඳුරට නිග්‍රහ කරනවා කියලා කියනවා. අපි හිතමු ඔන්න තව කියනවා මේ රටේ නැති දේවල් රැස් කරගන්න යන්න එපා බහු භාණ්ඩික වෙන්න එපා මේ පොඩ්ඩක් තියෙන දෙයකින් ඉන්න කියලා කියනවා. ඉතින් ඒකටත් ඔන්න ඉතින් හරි අමාරුයි අරවා මේවා ඔක්කොම ටික දාගන්නවා. ඉතින් ඔතනත් හරි අමාරුයි. ඉතින් බුදුහාමුදුර මොකද කියන්නෙම අත්හරින්න කියලානේ. ඉතින් අපිට හරි අමාරුයි මේ අත්හරින්න. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා හරියට අර සමහරලාට මේ ඇති දෙයක් ඇත්තෙත් නැහැ. අපි තුමු මහණුනාට පස්සේ සාමාන්‍යයෙන් ඒ තරම් දෙයක් ඇත්තෙත් නැහැ. හැබැයි මේ තියෙන දෙක තුන තදින් අල්ලගෙන. සමහරලාට සිවුර ලොකුවට අල්ලගෙන, සිවුරේ පාට ලොකුවට අල්ලගෙන, නැත්තම් ඔන්න තවිකේ අල්ලගෙන, පාත්‍රය අල්ලගෙන. ඉතින් මේ විදිහට සෙරෙප්පු දෙක අල්ලගෙන හිතා ගන්න බැරි තරම් මේ පුංචි දේවල් ලොකුවට අල්ලනවා. ඇත්තටම මහණුනාට පස්සේ තමයි මේ පුංචි දේවල් කොයි තරම්නම් අපි අල්ලනවාද කියලා අපිටම තේරෙන්නේ. ඒ කියන්නම් ගිහි කාලේ නම් ඉතින් මහා විවිධාකාර දේවල් තියෙන හින්දා තියෙන දේවල් ගැන හිතන්නත් බැරි තරම් රටේ නැති වැඩ හින්දා හරි අමාරුයි මේ තියෙන ටිකත් පරිස්සම් කරගන්න. නමුත් මහණුනාට පස්සේ තියෙන්නේ දෙක තුනයි. ඉතින් ඒ දෙක තුන අල්ලනවා දන් වැලක් බැන්නා වගේ මහා ගැඹුරට අල්ලනවා. ඉතින් ඒකට කවුරු හරි ඔන්න හොඳ නෑ කිව්වොත් නැත්නම් ඒක කවුරු හරි එහෙ මෙහෙ කරොත් එහෙම ඔන්න සෑහෙන්න අමාරුයි. ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා මේ වගේ තමයි මේ අතහරිනවා කියන එක ලේසි නෑ. බුදුරයන් වහන්සේ කොයිතරම් අතහරින්න කිව්වත් අපි ඉතින් අතහරින්න කැමතිත් නෑ. ඒ නිසා බුදුහාමුදුරු කියනවා මේ අතහරින જાතිය පුඤ්ජලයෝ මේ ඇතහැරීමේ යෙදෙන පුඤ්ජලෝ නිකන් ಜಾති හතරක් වගේ ඉන්නවා. එයා මේ උපදී අතහරින ප්‍රතිපදාවක පිළිපදිනවා. ඉතින් උපදීන් සම්බන්ධයෙන් එයාගේ හිතට එනවා වුණ. අපි හිතමු දැන් අපි සාකච්ඡා කළා මොනවාද මේ උපදී කියන්නේ? අර මේ විදිහට මොනවා මොනවා හරි අපේ හිතේ මමෙක් හදපු දේවල් මේ තියෙනවා. ඉතින් මං කලින් විස්තර කරා වගේ මේ ටික මේ පිංගුතුන් හිතා ගන්න මම කොහොමද මමෙක් හදාගෙන ඉන්නේ. තම තමා වශයෙන් හිතන්න දැන්. ඒ දැන් මම හදාගන්න මම හදාගත්ත මමෙක් ඉන්නවා. මෙන්න මේ මේ සම්දිස්ථාන හරහා තමයි මම මාව අර්ථ දක්වන්නේ. මටයි මෙන්න මේ ටික. මම කරපු වැඩ මෙන්න මේ මේවා. මගේ දක්ෂතාවයන් මෙන්න මේවා. එතකොට මේ දක්ෂතාවයන් හරහා මම එක් හදනවා. මම බන කියන දක්ෂයි කියලා ඔන්න හදනවා. මම සින්දු කියන දක්ෂයි කියලා හදනවා. මම කතා පවත්වන්න දක්ෂයි කියලා හදනවා. නැත්නම් මම ක්‍රිකට් ගහන්න දක්ෂයි කියලා හදනවා. ඉතින් මේ වගේ ක්‍රීඩා හරහා හදනවා, දක්ෂතා හරහා හදනවා. ඉතින් හිතා ගන්න බැරි තරම් අපි මේ තියෙන හැම දෙයක් හරහාම කෙනෙක් හදනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට අපි හදපු දේවල් සම්බන්ධයෙන් හිතට එන ඕන්න නාන ප්‍රකාර සිතුවිලි එනවා. සිතුවිලි ආවහම කෙනෙක් ඉන්නවා මේවා අතහරින්නේ නැතුව ඒව ඔස්සේම හිත දුවනවා. ඒ කියන්නේ මේ මමෙක් හදන සිතුවිලි අපි අල්ලගත්ත දේවල් හා සම්බන්ධ සිතුවිලි ඔන්න සෑහෙන්න හිතට එනවා. ආවහම ඒව ඔස්සේම හිත යන්න දීලා ඔහේ ඉන්නවා. ඉතින් කවදාවත් සිතුවිලි වලින් බැහැරවීමක්, උපදි වලින් අයින්වීමක් කිසිසේත්ම වෙන්නෙම නැහැ. ඔන්න එක පුජ්‍යලයක් බුදුරජාන් වහන්සේ එහෙම දකිනවා. තවත් පුජ්‍යලයක් ඉන්නවා එයාගේ හිතරත් මේ විදිහටම සිතුවිලි එනවා උපදීන් සම්බන්ධයෙන් මේ අල්ලගත්ත දේවල් සම්බන්ධයෙන් සෑහෙන්න සිතුවිලි එනවා. හැබැයි උත්සාහයක් කරනවා පොඩ්ඩක් අයින් කරන්න. තවත් කෙනෙක් ඉන්නවා දැන් ටිකක් තේරිලා හිත ටිකක් මේ සංයමයෙන් තියාගෙන මොකකින්වත් නැතුව ඒ කියන්නේ මොකක්වත් අල්ලන්නේ නැතුව හිත ඔන්න තියාගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ හිතේ දැන් මොකක්වත් නැහැ. මොකක්වත් අල්ලපු ස්වභාවයක් නැහැ. ඒ කියන්නේ අඩුතරමින් අපි තුමු භාවනා කරන්න ගිහිල්ලා අපි තුමු ඔන්න ආස්වාස ප්‍රස්වාස බලන් ඉඳලා ආනාපාන සතිය කරහා ගිහිල්ලා අපි තුමු ටික ටික ටික සෑහෙන ගැඹුරකට ගිහිල්ලා විපස්සනාවට ගිහිල්ලා ඔන්න අරමුණත් අතහැරලා දානවා. ඔන්න මොකක්වත් අල්ලන්නේ නැති ස්වභාවයක් තියෙනවා. අපි හිතමු ධාතු මනසිකාරයක් කරහා ගිහිල්ලා සෑහෙන ඔන්න ඒකේ ත්‍රිලක්ෂණයක් දැකලා ඔන්න ඒ හරහා අතහැරීමක් සිද්ධ වෙනවා. පොඩි වෙලාවකට හෝ ඔන්න අතහැරපු ස්වභාවයක් මොකක්වත් අල්ලපු නැති ස්වභාවයක් තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු චිත්තානුපස්සනාවක් කරහා ගිහිල්ලා සිතුවිලි වල ඇතිවීම නැතිවීම ස්වභාවයක් දැකලා සමහරවිට ඔන්න ත්‍රිලක්ෂණයේ වැටහිලා ඔන්න අතහරිනවා. ඔන්න කෙටි හෝ වෙලාවකට අතහැරපු ස්වභාවයක් තියෙනවා. අපිටම අපි ඊයේ සාකච්ඡා කළා වගේ මෙන්න මෙබඳු මේ අතහැරපු ස්වභාවය කෙනෙක් වර්ධනය කරනවා. ඒක තුල ඔන්න හිත පවත්වන්න උත්සාහත් වෙනවා. හැබැයි ඒත් හිත පරණ පුරුද්දට දේවල් අල්ලනවා. මොකද සමහරලාට සතිය දුර්වලුනහම දේවල් අල්ලනවා. එහෙම නැත්නම් අපේ හිතේ තියෙන ආශ්‍රව ධර්මයන් නිසා, අනුසය ධර්මයන් නිසා අපි අර කලින් ජීවිතේදී නැත්නම් අපි කලින් ගත කරපු ජීවිතේදී උපදීන් බහුල ජීවිතේදී අපි පුළුවන් තරම් හොඳයි හොඳයි කියලා අල්ලගත්තු දේවල් ඔන්න මතක් වෙවි මතක් වෙවි නැවතත් ඔන්න හිතට එනවා අර හිතේ අපි ඇති කරගත්ත නිදහස අනායි නැති වෙලා යනවා ඉතින් මේ විදිහට ඔන්න තවත් පුද්ගල කොටාශයක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඊළඟට බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ හැබැයි මේ සම්පූර්ණයෙන්ම උපදීන් අතහැරපු කෙනෙක්ව. ඒ තමයි ඉතින් රහතන් වහන්සේ. උපදී දුක්ඛස්ස මූලන්ති විදිත්වා නිරූපදි හෝති. උපදී සංඛයේ විමුක්තෝ. අන්න බුදුරජාණන් වහන්සේ මේ හතරවෙනි පුඤ්ඤලයාව පෙන්නනවා. ඒ රහතන් වහන්සේ මේ උපදීන් තමයි මේ දුකෙහි මුල. උපදීන් තමයි මේ දුකෙහි මුල කියන තේරුම් අරගෙන නිරූපදි හෝති. ඔන්න උපදීන් සම්පූර්ණයෙන් දුරු කළා දැම්මා. උපදී සංඛයේ විමුක්තෝ ඔන්න උපදීන් සම්බන්ධේනොත් හිත නිදහස් කරගත්තා. ඉතින් මේ தত্ত্বය තමයි ටික ටික ඉතින් අපේ වර්ධනය කරන්න උත්සාහත් වෙන්න තියෙන්නේ. හැබැයි ඉතින් කාලයක් යන්න ඉඩ තියෙනවා. මේ සම්බන්ධයෙන් තවත් විස්තර වෙන අවස්ථාවක් තියෙනවා ද්වේතානුපස්සනා සූත්‍රයේදී. බුදුරජාණන් වහන්සේ කියනවා යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං උපදිපච්චය. යම්තාක් මේ ලෝකේ දුක් පහළ වෙනවා නම් මේ පහළ වෙන්නේ මේ උපදීන් ටික නිසා. පින්වත් මේක ඒ තරම්ම හිතා ගන්න අමාරුත් නැහැ. අපි සාමාන්‍යයෙන් හිතන්නේ අපි රැස් කරගත්තු තරමට තමයි සැප විඳින්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ගිහි ජීවිතේදී අපි බලන්නේ ඔය දෘෂ්ටි කෝණයෙන් අපිට මොනවා මොනවා හරි අපි රැස් කරගෙන තියෙනවා නම් මොනවා මොනවා හරි අපි හරි හම්බ කරගෙන තියෙනවා නම් ඒ හරහා තමයි අපි සතුටු වෙන්නේ. ඒ හරහා තමයි අපි සතුටක් හොයන්නේ. එතකොට අපි රැස් කරගත්තු තරමට ඒ රැස් කරගත්තු දේවල් හරහා හිතේ යම් ආතතියක් ගොඩනගෙනවද? ඒ අපි රැස් කරගත්තු දේවල් වලට යම් අයගෙන් තර්ජනය වීම හරහා හිතේ ආතතියක් ගොඩනගෙනවද? නැත්නම් මේ අපි රැස් කරගත්තු දේවල් කැඩලා බිඳලා යාම නිසා ඒවෙන් ආතතියක් ගොඩනගෙනවද? ඒවත් ඒවාටම ආවේනික අනිත්‍යත්වයට පත්වීම නිසා ඒවට ආතතියක් ඒව තුලින් අපේ හිතට ආතතියක් ගොඩනගෙනවද? මෙබඳු කාරණා අපි ඒ තරම්ම හිතන්නේ නැහැ. අපි පුළුවන් තරම් ඒ නිසා රැස් කරනවා. අපි තුමු දෙයක් යමක්කමක් තියෙන කෙනෙක් ඒ තියෙන ප්‍රමාණයෙන් සෑහෙන්නේ නැහැ. අපි හැමතිස්සෙම මොකද්දෝ මදිකමකින් පෙළෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ ලෝකේ මොකද්දෝ අඩුවක් තියෙනවා හැම තිස්සෙම කොයි තරම් ධන දහන්නේ තිබුණත් කෝටි ගණන් ධනෙ තිබුණත් ඒත් මේ හිතට ඒක මදි. හැම තිස්සෙම මේ හිත මොකද්දෝ දෙයක් ඉල්ලනවා. ඒ නිසා හැම තිස්සෙම තණ්හාවට දාස වෙලා අපි කටයුතු කරනවා. ඒ නිසා අපි නිරන්තරයෙන්ම රැස් කරනවා නිරන්තරයෙන්ම තව තව දේවල් එකතු කරගන්න හදනවා ඒ එකතු කරගෙන ඒවත් තුලින් අපි කෙනෙක් ගොඩනගනවා ඒවත් තුලින් අපි ලොකු මමත්වයක් හදනවා කෙනෙක්ව පුජ්‍යලයක ප්‍රතිරූපයක් අපි හදනවා. ඉතින් මෙබඳු ස්වභාවයක් බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ හරහායි දුක එන්නේ. මේ හරහායි දුක ඇති වෙන්නේ. යම්කින්දි දුක්ඛං සම්භෝති සබ්බං උපදිපච්චය. යම්තාක් මේ දුකක් හටගන්නවා නම් ඒ මේ දුක හටගන්නේ මේ උපදීන් ටික නිසා. උපදීනං ත්වේව අශේෂ විරාග නිරෝධෝ නත්ති දුක්ඛස්ස සම්භවෝ. යම් ආකාරයකින් මේ උපදීන් ටික හිතින් අතහර ගන්න පුළුවන් වුණොත් අන්න මේ දුක හටගන්න හේතුවක් නැහැ. මෙතනින් අදහස් වෙන්නේ මේ සියලුම අපි රැස් කරගත්තු දේවල් ටික පන්සලට ගිහිලා බාර දෙන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. මෙතනින් අපි කියන්නේ මේ මේ ටික කොහොමද හිතින් අතහැරගන්නේ. ඉතින් අපි සමාල්ලාවට පන්සලට ගිහිලා බාර දුන්නත් සමහරලාට ගෙදර ඇවිල්ලා කල්පනා කරන අපරාධී ඒක දුන්නේ කියලා. නැත්තම් ඒකත් තාමත් අපි අල්ලන් ඉන්නේ. ඉතින් මේ වගේ අපි සමාලාවට අතහරිනවා කියලා තව කෙනෙකුට දුන්නත් ඒත් අපි හිතින් අල්ලගත්තු ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අපි මේ දේවල් භෞතික වශයෙන් වෙනත් කෙනෙකුට දීලා මේකෙන් නිදහස් වීමම නෙමෙයි මෙතන අදහස. කොහොමද අපි මේ හිතෙන් උපදි ටික අතහරින්නේ? කොහොමද අපි මේ හිතේ තියෙන බර අතහැරගන්නේ? කොහොමද හිතින් උපදීන් අතහැරලා හිත නිදහස් කරගන්නේ? මෙතනයි ඇත්තටම අමාරුම තැන. අපි සමහරලාවට දේවල් අතහැරලා මහන වෙනවා. මහන වුණත් ඔන්න අපිට අර අතහැරපු දේවල් නැවත නැවත මතක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තවදුරටත් කියනවා උපදි නිදානා පබවಂತಿ දුක්ඛා යේකේචි ලෝකස්මින් අනේක රූපා යෝචේ අවිද්වා උපදින් කරෝති පුනප්පුනං දුක්ඛමුපේති මන්දෝ මේ උපදින් නිසයි මේ දුක වෙන්නේ මේ ලෝකේ විවිධාකාර විදිහට දුක් දුම්නස් ඇති වෙන්නේ මේ උපදින් ටික නිසා හැබැයි ඕක දන්නේ නැහැ ඒ නිසාම තව තව මේ දේවල් රැස් කරනවා ඒ නිසා පුනක් පුනං දුක්ඛං උපේති මන්දෝ මේ අනුවන තැනැත්තා ඒ නිසා නැවත නැවත දුකක් හට ගන්නවා නැවත නැවත දුකටපත් වෙනවා නැවත නැවත හිතින් දුක් විඳිනවා තස්මා පජානං උපදින්න කෛරා දුක්ඛස්ස ජාතිප්ප බවහානුපස්සී අන්න මේ ද්වේතානුපස්සන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියනවා මේ නිසා මේ දැන හොඳින් දැනගෙන උපදින් න කෛරා. ඒ නිසා මේ හිතට අනවශ්‍ය බරක් දෙන්න යන්නේ මේ දේවල් අල්ලගෙන. ඒ ඒ හරහා අන්න මේ ටික ටික දුක දුරු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේම හරි ලස්සන සිද්ධියක් සම්බන්ධයෙන් උදානේ උදානපාලියේ සක්කාර කියන සූත්‍රයේදී සඳහන් වෙනවා. එක්තරා අවස්ථාවක බුදුරජාන් වහන්සේත් මේ භික්ෂුන් භික්ෂු සංඝයාත් මේ වැඩ කරනකොට ඒ ප්‍රදේශයේ ඇත්තටම හිටපු මේ අනිකුත් මේ ලබ්ධිකයන් නැත්තම් අපිටම පරිබ්‍රාජකයන් මේ අනිකුත් විවිධාකාර නිගණ්ඨාදී ඒ අනිකුත් මේ පිරිස් සෑහෙන ප්‍රශ්නයකට මුහුණ පානවා. මොකද බුදුරජාන් වහන්සේගෙත් සංඝයා වහන්සේලාගෙත් කීර්තිය වර්ධනය වෙන්න වර්ධනය වෙන්න මිනිස්සු ඒ බුදුරජාන් වහන්සේටත් සංඝයා වහන්සේලාටත් සලකනවා. මිනිස්සුන්ට මේ අනිත් අනිත් කට්ටිය අනිකුත් විවිධ ආගමිකයන් අමතක වෙලා යනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේලාට වහන්සේටත් සංඝයා වහන්සේලාටත් ගිහිල්ලා ඔන්න පිරිකර පූජා කරනවා. ඊළඟට විහාරස්ථාන සකස් කරලා දෙනවා. පුළුවන් තරම් සංග්‍රහ කරනවා. දැන් දන්නේම නැතුව අර වෙනත් නිගණ්ඨාදී අනිත් පිරිස් දැන් ලොකු අපහසුතාවයකටපත් වෙනවා. මොකද ඒ අයට දානයක් හරියට හම්බෙන්නෙත් නැහැ, ආරාධනාවක් හම්බෙන්නෙත් නැහැ, ඉන්න තැනක් හරියට හම්බෙන්නෙත් නැහැ, තියෙන එක මේ ආයි අලුත් වැඩියා කරගන්නත් කීයක්වත් නැහැ. ඔන්න හරීම ප්‍රශ්නයකටපත් වෙනවා. දැන් මොකද කරන්නේ? මේ පිරිස මේ සංඝයා වහන්සේලා පින්නපාතේ යනකොට පැත්තක ඉඳගෙන පුළුවන් තරම් පරුෂ වචනෙන් බනිනවා. දැන් මේක ඉවසන්න බැරි වෙන භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා ඉවරලා බුදුරජාණන් වහන්සේ කියනවා අනේ බුදුරජාණන් වහන්සේ පින්නපාත යන්න නම් බෑ. මේ හැම තැනම ඉඳගෙන අර අනිකුත් මේ පරිබ්‍රාජක ආදී නිගණ්ඨාදී අනිත්‍යුත් පිරිස් අපිට ඊටාම කැත විදිහට මේ පරුෂ වචනෙන් බනිනවා. අපි එහෙනම් මේ තැන අතහැරලා යමු කියලා ඔන්න බුදුරජාණන් වහන්සේට හරීම මේ Tamanට මුහුණ පාන්න වෙච්ච ඒ தত্ত্বය ගැන බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා පැමිණි කරනවා. හරි ලස්සන ගාතාවක් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි කියනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේව අත්තනෝ නොපරං දහේත පුසන්ති පස්සා උපදින් පටිච්ච නිරූපදින් කේන පුසෙය්‍යුම් පස්සා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගමේ වෙන්න පුළුවන් ආරණ්‍ය වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ නගරේ වෙන්න පුළුවන් මේ විදිහට අපිට සැප දුක් හම්බ වෙනවා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේටත් සංඝයා වහන්සේලාටත් මේ සාමාන්‍ය මිනිස්සෙන්ට වගේම මේ වගේ සැප දුක් හම්බ වෙනවා. ඒක ඉතින් මනුස්ස ස්වභාවය. අපි කාටත් මේ අටලෝ දහමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකයි මේ බුදුරජාන් වහන්සේ කියන්නේ. නේව අත්තනෝ නෝ පරං දහේත. හැබැයි මේවා කරන්නේ මෙන්න මේ අනුන් අරයා තමයි මේක කරේ. මට තමයි මේක උනේ කියලා අන්න කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් මේක දකින්න එපා. පුසන්ති පස්සා උපදින් පටිච්ච. මේ ස්පර්ශය ස්පර්ශ වෙන්නේ ඔන්න උපදීන් ටික නිසා. නිරූපදින් කේන පුසෙය්‍යුම් පස්සා. යම්සි කෙනෙක් උපදීන්ගෙන් තොරනම් නිරූපති තත්වයකට පත් වෙලා නම් කොහොමද මේ ස්පර්ශයන් ස්පර්ශ කරන්නේ? බොහොම ගැඹුරු කාරණාවක් තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. අපිට යම්ස කෙනෙක් බනිනකොට අපිට රිදෙන්නේ. පින්වත්නි මේ අපේ තියෙන අර මමත්වයක් හරහා. අපි හදාගත්ත ප්‍රතිරූපයට කොහෙන් හරි වදිනවනම් ඔන්න අපිට රිදෙනවා. අපි මේ මේ වගේ හැකියාවන් සහිත කෙනෙක් කියලා අපි ඔන්න හදාගෙන තියෙන ප්‍රතිරූපයක්. කවුරු හරි කියනවා නෑ මේ එහෙම දෙයක් නෑ. ඔන්න කියන අපිට යම්සේ අභියෝගයක් එල්ල කරනවා. ඔන්න අපිට රිදෙනවා. අපි තුන් ඔන්න අපි විවිධාකාර ඔන්න උපාදියක් අරන් ඉන්නවා. ඔන්න උපාදිය අපි තුන් තව කෙනෙක් ඔන්න හැලුවට ලක් කරනවා. ඔන්න මේ උපාදිය අපි උපදි වශයෙන් අල්ලගෙන තියෙන නිසා ඔන්න අපිට රිදෙනවා. ඉතින් මේ වගේ හිතාගන්න අපි විවිධාකාර දේවල් අල්ලගෙන තියෙනවා. විවිධාකාර කෙනෙක් දේවල් හරහා අපි මම එක්ව හදාගෙන තියෙනවා. කවුරු හරි ඒ මම හදාගත්ත මගේ අනන්‍යතාවයට කවුරු හරි අභියෝගයක් එල්ල කරනවා නම් කවුරු හරි ඒ දේවල් අවඥාවට භාජනය කරනවා නම් ඔන්න අපිට හොඳටම රිදෙනවා. එනිසා මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ පුසන්තිපස්සා උපදීන් පටිච්ච. එහෙනම් මේ ස්පර්ශයන් ස්පර්ශ කරන්නේ අන්න අර උපදීන් හරහායි. අන්න අර අපි හදාගත්ත දේවල් ටික හරහායි. අපි අර හිතින් ගෙනියන ඒ මමත්වයෙන් අල්ලගත්ත දේවල් ටික හරහායි. අන්නේ මම මමත්වයෙන් අල්ලගත්ත දේවල් ටික නිසයි අපිට රිදෙන්නේ. නිරූපදින් කේන පුසෙයියුම් පසයෙත් යම්සි කෙනෙක් මේ සම්පූර්ණයෙන් මේ දේවල් ටික හිතින් අත්හැරලා නම් ඉන්නේ කිසිම දෙයක් අල්ලගෙන බදාගෙන නැත්තම් අන්නේ එයාට කොයිතරම් බැන්නත්, කොයිතරම් නිග්‍රහ කරත් ඒ හිතට එහෙනම් රිදෙන්න හේතුවක් නැහැ. ඒ නිසා රහතන් වහන්සේලාටත් බුදුරජාණන් වහන්සේටත් අනන්තවත් මේ විවිධාකාර අන්දමින් නිග්‍රහ ලැබිලා තියෙනවා. අපි හිතනවා මේ අපිට විතරයි මිනිසු බනින්නේ කියලා. එළුහාම බුදුරජාණන් වහන්සේ තරම් සෑහෙන නිග්‍රහ විඳපු කෙනෙක් නැති තරම්. ඒ තරමට බුදුරජාණන් වහන්සේට මේ බුදු වෙලත් සෑහෙන නිග්‍රහයන්ට භාජනය වෙන්න වෙලා තියෙනවා. ඒ වගේමයි අනිකුත් රහතන් වහන්සේලාට පවා ඇතැම් වෙලාවට බොහෝම නිග්‍රහ වලට භාජනය වෙලා තියෙනවා. ඒත් බුදුරජාණන් වහන්සේත් රහතන් වහන්සේලාත් අන්න නිරූපති තත්වයක් හරහා මේ බොහොම නොසැලී ඉන්නවා. බොහොම මේ කොයිතරම් අර වගේ නිග්‍රහවලට භාජනය වුණත් බොහොම නොසැලී ඉන්නවා. ඇතැම් වෙලාවට මේ මේ මාර්යා ගිහිල්ලා බුදුරහාමුදුරුව පින්නපාතේ යනකොට පින්නපාතේ නොලැබෙන විදිහට විවිධාකාර දේවල් කරනවා. ඒත් බුදුරජාන් වහන්සේ මේ කියනවා මේ මම මේ ප්‍රීතිය තමයි අනුභව කරන්නේ කියලා මේ මාරයට උත්තර දෙනවා. ඉතින් මේ වගේ විවිධාකාර අවස්ථා තියෙනවා. ඒ වගේමයි ඔය දේවදත්ත විවිධාකාර දේවල් කරද්දිත් බුදුරජාණන් වහන්සේත් ඉතින් සෑහෙන්න පීඩාවන්ට ලක් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ නොසැලී ඉන්නවා. ඉතින් මේ වගේ කාරණා හරහා පින්වත්නි අපි තේරුම් ගන්න තියෙන්නේ කොහොමද අපි මේ හිතින් අල්ලන් ඉන්න දේවල් ටික පොඩ්ඩක් හරි අතහැරගන්නේ. ඉතින් මේ කාරණාවේදී තමයි අපිට විශේෂයෙන්ම විපස්සනාවක් ප්‍රයෝජනවත් වෙන්නේ. අපි මේ දේවල් තේරුම් අරගෙන නිකන් අපි අපි ගාව තියෙන දේවල් අතහැරීමම නෙමෙයි මෙතනදී අදහස් වෙන්නේ කොහොමද මේ දේවල් අපේ හිතින් ටික ටික හිතින් අතහැරලා ජීවත් වෙන්නේ හිතින් කොහොමද තණ්හාව දුරු කරන්නේ? හිතින් කොහොමද මේ බර හැල්ලු කරන්නේ? ඔතෙන් තමයි අපි ගැඹුරු විපස්සනාවක් කරහා යන්නේ. එතකොට මේ ගැඹුරු විපස්සනාවක් කරහා යනකොට අර හිතේ නිදහස් ස්වභාවයක් පවත්වනකොට ටික ටික ටික මේ නිදහස් ස්වභාවය පවත්වන්න පවත්වන්න හිත පුරුදු වෙනවා මේ නිදහස් ස්වභාවය තමයි එක පැත්තකින් කිසිම ආතතියකින් තොර ස්වභාවය. මොකක් හෝ අරමුණක් ඇසුරු කරනකොට විවිධාකාර දේවල් උපාදාන කරගෙන ඉන්නකොට, අල්ලගෙන ඉන්නකොට, ග්‍රහණය කරගෙන ඉන්නකොට සෑහෙන්න හිතේ ආතතියක් ගොඩනගෙනවා. සෑහෙන්න හිතේ තියෙනවා නිකන් මේ තද වෙච්ච ස්වභාවයක්, රළු වෙච්ච ස්වභාවයක් තියෙනවා. නමුත් යම් අවස්ථාවක අපි කිසිම දෙයක් අල්ලන්නේ නැතුව අතහැරලා දාලා හිත එයාටම ආවේනික නිදහසක් භුක්ති විඳිනවා නම්, බොහොම සරල භාවයක් භුක්ති විඳිනවා නම්, මොකක්වත් අරමුණක් නැතුව එයා නිදහසේ තියෙනවා නම් අන්න ටික ටික ටික ටික හිත තේරුම් ගන්නවා මෙන්න මේ බඳු ස්වභාවයකුත් තියෙනවා මෙන්න මෙබඳු නිදහසකුත් තියෙනවා. මොකක්වත් අල්ලපු නැති ඒත් ඊටාම හොඳ අවදිතා අවදිභාවයකුත් සහිත හොඳ සතියකුත් සහිත ස්වභාවයකුත් තියෙනවා. ඔන්න ටික ටික ටික මේ தත්වය ප්‍රගුණ වෙන්න ප්‍රගුණ වෙන්න අන්න ඒත් හිත ගිහිල්ලා පරණ පුරුද්දට දේවල් අල්ලනවා. අර තමන් අල්ලගත්ත දේවල් ටික නැත්නම් අරි මුලින් හදාගත්ත ප්‍රතිරූපය තමන් හදාගත්ත අනන්‍යතාවය ඔන්න නැවතත් ඒහා සම්බන්ධ දේවල් මතක් වෙනවා. අපි හිතමු කෙනෙක් මොනා හරි වැඩක් කළා ගිහිලා අපි දුමු යම්කිසි කුසල කර්මයක් කියලා යම්කිසි දානයක් දුන්නා කියලා හිතමු. දානයක් දීලා ඔන්න අපි ගෙදර ගියාට පස්සේ විවේකීව ඉන්නකොට මතක් වෙනවා මම මේ දානේ දීපු හැටි. මම තමයි එතනදී නිවැරදිව ඔන්න දානේ දුන්නේ. මම තමයි ශ්‍රද්ධාවෙන් ඒ වෙලාවේ කටයුතු කරේ. අනිත් අයටත් මම තමයි පාර පෙන්ලා දුන්නේ. කොහොමද හරියට දානේ දෙන්න කියලා මම තමයි ඉගැන්වුවේ. ඔන්න අපි අර මම කරපු හොඳ වැඩේ අල්ලගෙන සිතුවිලි සමුදායක් ඔන්න හිතේ දියත් වෙනවා. දන්නේම නැහැ මේ සිතුවිල්ලට අහුවෙලා දැන් මෙන්න මේ කරපු කුසලය හරහා අපේ පැත්තෙන් එක පැත්තකින් බැලුවාම අවිජ්ජා ආශ්‍රවය ගොඩනගෙනවා. එක පැත්තකින් අපි සාමාන්‍යයෙන් කියනවා කුසලයක් කළා කුසලය මෙනෙහි කරන්න කියලා. නමුත් පින්වත්නි මේ මට්ටමකදී ඒ කියන්නේ මේ විපස්සනාවක් කරහා යන මට්ටමකදී ඒ தත්ත්වයට නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ වගේ මේ මමෙක්ව හදාගන්නා කෙනෙක්ව හදාගන්නා ප්‍රතිරූපයක් හදාගන්නා කුසලයක් පවා නැවත නැවත මෙනෙහි කිරීම තුලින් අපි අවිද්‍යාවක් තමයි පෝෂණය කරන්නේ. ඉතින් ඒ නිසා ටිකක් ගැඹුරුයි මේ හරිය. එක පැත්තකින් සමහරලාවට අපිට හිතා ගන්නත් අමාරුයි. තවත් පැත්තකින් නිකන් කියන දේ නිකන් පටහැනි වගේ තේරෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ටිකක් පරිස්සමෙන් මේ කියන දේවල් ගන්න තියෙන්නේ. මොකද අපේ ටිකක් භාවනාවෙන් ටිකක් හරි දියුණු වුණාම නැත්නම් භාවනාවෙන් ටිකක් හරි මේරුවාම තමයි මේ බඳු තත්වයක් තේරෙන්නේ. මොකද බුදුරජාන් වහන්සේ කියන්නේ මේ කුසල් හිතක් පවා හුදු සිතක් පමණයි. අපි දවලුත් කතා කළා මතක් කරගත්තා සදෝසං චිත්තං සදෝසං චිත්තන්ති පජානාති විත දෝසං චිත්තං විත දෝසං චිත්තන්ති පජානාති ඊළඟට සරාගං චිත්තං සරාගං චිත්තන්ති පජානාති විතරාගං චිත්තං විතරාගං චිත්තන්ති පජානාති එහෙමනම් පින්වත් මේකේ කුසල් පැත්තයි අකුසල් පැත්තයි දෙකම සමාන මට්ටමේලා තමයි හුදු සිතුවිලි මාත්‍රයකින් පමණයි බුදුරජාන් වහන්සේ චිත්තානුපසනාවේදී පෙන්ලා දෙන්නේ. දැන් ඒ නිසා අපි පොඩ්ඩක් මේ මේ මේ වගේ තැන්වලදී ටිකක් පරිස්සම් වෙ යුතුයි. මෙතනින් අදහස් වෙන්නේ මේ කුසලයයි අකුසලයයි සමානයි කියලා. මෙතනින් අදහස් වෙන්නේ මේ අවස්ථාවේදී අපි සතිමත්ව තේරුම් ගන්නවා මේ හිතට ආපු සිතුවිල්ලක් මේක. මේක සිතට ආපු කුසල් සිතුවිල්ලක්. ඒක අකුසල් සිතුවිල්ලක් නෙමෙයි. ඒකයිල කුසල් සිතුවිල්ලක්. හැබැයි ඒකත් ඇතිලා නැතිලා යනවා. මේක හිතට ආපු අකුසල් සිතුවිල්ලක්. මේක මේ කුසල් සිතුවිල්ලක් නෙමෙයි. මේක අකුසලයක්. අකුසල් සිතුවිල්ලක්. හැබැයි මේ අකුසල් සිතුවිල්ලත් ඇතිලා නැතිලා යනවා. ඔන්න එක පැත්තකින් කිසිම දෙයකට කුසලයකටවත් අකුසලයකටවත් වැඩි ඡන්දයක් නොදී අන්න තමන් වෙනමම පැත්තක් වර්ධනය කරනවා මේ හිතේ තමන්ටම තියෙන තමන්ටම ආවේනික තමන්ටම හිතටම ආවේනික මේ පාරිශුද්ධියක් හිතටම ආවේනික පිරිසුදු බවක් හිතටම ආවේනික නිදහසක් තමයි එතෙන්දී පදනම කරගන්නේ අර බුදුරජාණන් වහන්සේ කියන පබස්සර මිදම් භික්කවේ චිත්තං කියන වගේ මට්ටමක් තමයි මෙතෙන්දී පදනම කරගන්නේ නැත්තම් අර හිතේ තියෙන අනිසිත භාවයක් තමයි හිතේ පදනම කරගන්නේ එතෙන්දී ඒ කතා කරන අනිසිත භාවය අර සාමාන්‍ය කුසල් හිතකින්වත් සාමාන්‍ය අකුසල් හිතකින්වත් නෙමෙයි පවිත්‍ර වෙලා තියෙන්නේ ඒ හිතටම ආවේනික පවිත්‍රතාවයක් හරහා. ඒ නිසා විපස්සනාවකදී අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ හිත මේ ලෝකේ තියෙන ඊටාම ප්‍රබලම කුසල් සිත් වලින් පුරවා ගැනීමක්. මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ කුසලයක් අකුසලයක් දෙකම අයින් කළා මේ හිත කොහොමද නිදහස්ව පවත්වන්නේ? මේ හිත කොහොමද නිමිති නොගන්නා තත්වයකින් පවත්වන්නේ? මේ හිත කොහොමද එකක්වත් අල්ලන්නේ නැතුව අපන් හිත මට්ටමකින් පවත්වන්නේ? මේ හිත කොහොමද එකක්වත් එකකවත් සාරයක් දකින්න නැතුව ශූන්‍ය ස්වභාවයකින් පවත්වන්නේ. මෙන්න මෙබඳු පාරක් හරහා තමයි බුදුරජාණන් වහන්සේ කියනවා නිවන් දොරටුවක් විවෘත වෙන්නේ. ඒ නිසා මේ ශුන්‍යතා නිමිත්ත අපහනිත පැතිවලට විමෝක්ෂ මුඛ නැත්නම් නිවන් දොරටු කියලා කියනවා. මෙබඳු දේවල් ඇසුරු කරමින් තමයි කෙනෙකුට මෙන්න මේ උපදි ටිකත් අතහැර ගන්න සිද්ධ වෙන්නේ. මොකද දැන් මේ කතා කරන අපිට මේ අනිශ්චිත ස්වභාවය කෙනෙක් වඩන්න වඩන්න ඒබඳු තත්වයකම හිත පවත්වන්න පවත්වන්න අන්න බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති මේ ලෝකේ කිසිම දෙයක් දැන් නම් අල්ලගන්න යන්න එපා උපදීන් අල්ලගන්න යන්න එපා අතීතයේ කරපු කියපු දේවල් අල්ලගන්න යන්න එපා අනාගතයේදී කරන්න කියන දේවල් අල්ලගන්න යන්න එපා වර්තමානයේ කරන කියන දේවල් අල්ලගන්න යන්න එපා තමන්ගේ හිතින් ඉගෙනගත්ත දේවල් අල්ලගන්න යන්න එපා හිතේ දාගත්ත සංඥාවන් අල්ලගන්න යන්න එපා තමන්ගේ දක්ෂතාවයන් අල්ලගන්න යන්න එපා. ඉතින් මේ විදිහට බැලුවාම අල්ලන්න කියලා කිසිම දෙයක් නැහැ. ඒ නිසාම ධමයේ විස්තර වෙනවා සබ්බං ලෝකේ අබිනිවේසාය මේ කිසිම දෙයක් මේ ලෝකේ කිසිම දෙයක් හොඳයි කියලා අල්ලන්නම් දෙයක් නැහැ කියලා. ඇත්තම කියනවා නම් අල්ලගත්ත තැන තමයි මායя ඉන්නේ. ඒ නිසා මේ උපදී අතහැරීම ගැන කතා කරද්දී එතකොට විශේෂයෙන්ම අපිට කතා කරන්න වෙන්නේ මේ අතහැරීම සම්බන්ධයෙන්. අතහැරීම සම්බන්ධයෙන්. එතකොට මේ අතහැරීම සම්බන්ධයෙන් කතා කරද්දී එතකොට කවදද එතකොට මේවා අතහැරලා ඉවර කරන්නේ? කවදද අපි සම්පූර්ණයෙන්ම එතකොට කාමාශ්‍රවයක්, භවආශ්‍රවයක්, අවිජ්ජාශ්‍රවයක් හිතින් දුරු කරන්නේ? කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එතකොට එතෙන්දි තමයි අන්න අපිට නැවතත් බුද්ධ වචනේ මතක් කරගන්න සිද්ධ වෙන්නේ. අපි මේ දේවල් අතහැර අතහැර යන බව ඇත්ත. නමුත් තාමත් අපේ හිතේ හොඳින්ම මේ ධහම තාමත් පරිපූර්ණ වෙලා නැත්නම් අපි බලාපොරොත්තු වන තරමට නැත්නම් අපි බලාපොරොත්තු වෙන ඉක්මනට අපේ හිතේ මේ තියෙන කෙලෙස් දුර වෙන්නේ නැහැ. මේක හරි ලස්සන උපමාවකින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. අපි අර දවාලෙත් කතා කළා යම්ස කෙනෙක් වඩුවෙක් වෙන්න පුළුවන් නැත්නම් මේ ගස් කපන මිනිසෙක් වෙන්න පුළුවන්. එයා වැයක් පාවිච්චි කරනවා. වැයක් දිනපතාම පාවිච්චි කරනකොට කාලයක් යනකොට අවුරුදු ගාණක් තිස්සේ මේ කටයුත්තේ දෙනකොට දෙනකොට මේ වැය පාවිච්චි කළා එයාට තේරෙනවා මේ වෑයේ මිට දැන්නම් ගෙවිලා. දැන්නම් ආයි මේ වෑයෙන් ගහක් කපන්න නැත්නම් ලීයක් අහින්න තරම් මේ වෑය පාවිච්චි කරන්න විදිහක් නැහැ. මොකද මේ මිට ඒ තරමටම ගෙවිලා. හැබැයි මේ මිට ගෙවුනේ සම්පූර්ණයෙන්ම මේ මිනිසයාගේ අත ගෑවීම හරහා, අතේ ඇඟිලි සලකුණු හරහා තමයි මේ වෑයේ මිට ගෙවුනේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා මේ වෑමිට ගෙවිුණ දවසකදී ගෙවුණ ප්‍රමාණයක් කිසිසේත්ම ප්‍රමාණ කරන්න බෑ. නමුත් හැබැයි කාලයක් තිස්සේ මේක පාවිච්චි කරන්න පාවිච්චි කරන්න හැබැයි යම් දවසක එයාටම ප්‍රත්‍යක්ෂ වෙනවා මේක නම් දැන් පාවිච්චි කරගන්න බැරි තරමටම ගෙවිලා කියලා. අලුත් මිටක් ගහන්න වෙන තරමට ඔන්න දැන් අර තිබිච්ච මිට ගෙවිලා තියෙන්නේ. ඔන්න දෙන එක උපමාවක්. තවත් උපමාවක් දෙනවා. ඒ කාලේ නැව් බඳින්න පාවිච්චි කරලා තියෙන බොහොම ඉතින් බරපතල විදිහට හදාගත්ත මේ ඔය වේවැල් එහෙම එකතු කරලා හදාගත්ත බොහොම ශක්තිමත් මේ කඹ මේ කඹ වලින් තමයි ඔන්න තොටුපොලකට නැත්තම් වරායකට ආවහම නැවක් බැඳලා තියලා තියෙන්නේ. ඉතින් මේ මේ මේ කඹේ කාලයක් යනකොට මේ වැස්සට තෙමෙනවා අර මූදු වතුරට මේ ගෙවෙනවා. එහෙම නැත්තම් ඒකට දිරනවා. ඒත් එක්කම සමහරලාට ඔන්න හිම කුණාටුව හරියම ඇවිලා ඒකටත් ඉතින් ලක් වෙනවා. ඉතින් අවුරුදු ගාණක් යනකොට අර නැව් බඳින කඹේ ඒ කඹෙත් කැඩෙනවා. දිරලා දිරලා දිරලා ගිහිල්ලා ඔන්න නැව් බඳින කඹෙත් කැඩෙනවා. ඒ තරම් මෙන්න මේ ක්‍රමානුකූලව ටික ටික ෂය වෙන ස්වභාවයක් තමයි මේ කෙලෙස් වල තියෙන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා මේ වාසි ජටෝපම කියන සූත්‍රයේදී මේ සූත්‍රය හම්බෙනවා කන්ද සංයුත්තේ බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ විදිහට භවනා කර කර යන භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන් යම්සි යෝගාවචරයෙක් වෙන්න පුළුවන්. එයාගේ හිතේ සිතුවිල්ලක් පහළ වෙනවලු අනේ මගේ මේ හිත ආශ්‍රවයන්ගෙන් මිදේවා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා එයාගේ හිතේ එහෙම ප්‍රාර්ථනාවක් පහළ වුණාට එයාගේ හිත ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නැහැ. මොකද තාමත් මේ සතර සතිපට්ඨාන ධර්මයන් හොඳින් ප්‍රගුණ කළා නැහැ. තාමත් මේ සම්‍යක් ප්‍රධාන ධර්මයන් හොඳින් ප්‍රගුණ වෙලා නැහැ. තාමත් ඉන්ද්‍රිය ධර්මයන් හොඳින් ප්‍රගුණ වෙලා නැහැ. තාමත් බල ධර්මයන් හොඳින් ප්‍රගුණ වෙලා නැහැ. තාමත් සප්ත බොජ්ජංග ධර්මයන් හොඳින් ප්‍රගුණ වෙලා නැහැ. තාමත් ආරෂ්ඨාංග මාර්ගය හොඳින් ප්‍රගුණ වෙලා නැහැ. ඒ නිසා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් හොඳින් ප්‍රගුණ වෙලා නැත්නම් එයා එයාගේ හිතේ ප්‍රාර්ථනාවක් තිබුණයි කියලා ඒ හිත ආශ්‍රයන් කෙරෙන් ෂය වෙන්නේ නැහැ කියනවා. ඒකට හරිය ලස්සන උපමාවක් දෙනවා. දැන් කිකිලියෙක් ඉන්නවලු බිත්තර 10ක් 12ක් විතර දාලා දැන් මේ කිකිලි බිත්තර රකින්නව වෙනුවට කිකිලි බිත්තර රකින්න නැතුව ඉන්නවලු. දැන් මේ බිත්තර ටික තියෙනවා හැබැයි බිත්තර රකින්නේ නැහැ කිකිලි ඉතින් වෙන කොහේ කොහේ හරි යනවා. හැබැයි කාලයක් ගියාට පස්සේ මේ කිකිලිට දහසක් එනවලු ප්‍රාර්ථනාවක් එනවනේ අනේ මගේ මේ පැටවු ටික මේ හොටෙන් ඇනලා හරි නැත්නම් කකුලේ නියතුඩින් ඇනලා හරි දැන් මේ bitter කටුබු පුරගෙන අනේ මේ පැටවු ටික එළියට ආවනම් හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා මේ මේ කිකිලිට මෙහෙම අදහසක් පහළ වුණා කියලා ප්‍රාර්ථනාවක් ආසාවක් ඇති වුණා කියලා මේ පැටවු ටික එළියට එයිද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා. එතකොට ඉතින් අපිට තේරෙනවා ඉතින් මේ පැටවුට එළියට වෙන්න එන්න විදිහක් නැහැ. මොකද මේ bitter ටික රැකලා නැහැ. ඒ අවශ්‍ය කරන උණුසුම දීලා නැහැ. ඉතින් bitter ටික රැක්කොත් අන්න කිකිලි කොහෙවත් යන්නේ නැතුව එතෙන්ට වෙලා හොඳට මේ උණුසුම ලබලා දුන්නොත් අන්න කාලයක් ගියාට පස්සේ මේ දේ සිද්ධ වෙයි. නමුත් ඒ දේ කලේ නැත්තම් ඒ ප්‍රාර්ථනාවක් තිබුණ පමණින් ආසාවක් තිබුණ පමණින් මොන්නම් පැටවු ටික එළියට එන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුර අනිත් පැත්තට කියනවා මේ කික්ලියෙක් ඉන්න ඔන්න බිත්තර තියෙනවා 10ක් 15ක්. ඉතින් මේ බිත්තර ටික උඩ ඉඳගෙන මේ කික්ලි හොඳට මේ බිත්තර ටිකට අවශ්‍ය උණුසුම ලබලා දෙනවා. දිනපතා මේ දේ කරනවා. හොඳට උණුසුම ලබලා දෙනවා. ලබලා දුන්නාට පස්සේ බුදුරජාන් වහන්සේ අහනවා දැන් මේ කිකිලිකේ හිතේ ආසාවක් ඇති වුණත් නැත ඌමනාවක් ඇති වුණත් අනේ මේ පැටවු ටික නිය සිලින් ඇඳන හරි නැත්තම් මේ මුවතොඩින් කොටලා හරි මුන් ටික එළියට එන්න ඕනේ කියලා ආසාවක් ඇති වුණත් නැතත් උන් ටික එළියට එනවලු. මොකද මේ හොඳට අවශ්‍ය කරන උණුසුම ලැබලා දුන්නා. කරන්න ඕන කාර්යය කෙරුවා. ඉතින් කාලයක් ගියාට පස්සේ අන්න මේ පැටවු ටික එළියට එනවා. මේ කිකිලි ආයි අලුතෙන් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න ඕමනක් නැහැ. මොකද කරන්න ඕනේ කාර්යය කෙරලයි තියෙන්නේ. අන්න ඒ වගේ කියනවා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් හොඳින් වැඩුවා නම් ඒකේ පරිපූර්ණත්වයකටපත් වුණා නම් අපි හිතුවත් නැතත් අන්නකාරී ඉෂ්ට වෙනවයි කියලා කියනවා. නිසා පින්වත්නි අපි තේරුම් ගන්න තියෙන්නේ මෙතන තියෙන සම්පූර්ණම හේතුඵල ධමයක්. ඉතින් අපි මේ හේතුන් ටික සම්පාදනය කළා නම් අපේ ප්‍රාර්ථනාවක් තිබුණත් නැතත් ඒකේ ඵලය ලැබෙවි. ඒ නිසා අපිට තියෙන්නේ හේතුන් ටික සම්පාදනය කරන්නයි. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ චාගමනු බ්‍රෝහෙය කියලා කියන්නේ පුළුවන් තරම් අන්න මේ උපදීන් දැක දැක ප්‍රහාණය කරන්න කියන කාරණයයි. එතකොට මේ උපදීන් ටික දැක දැක ප්‍රහාණය කරන්න නම් අන්න අපේ හිතේ තියෙන්න ඕනේ එක්තරාන්දකින් සෑහෙන පිරිසුදු භාවයක්. එක පැත්තකින් හිතේ පිරිසුදු භාවය පිළිබඳව යම් අත්දැකීමක් අපිට අපිට අවශ්‍ය වෙනවා. අන්න ඒ පිරිසුදු භාවයට අත්හැරපු ස්වභාවයට සාපේක්ෂව තමයි අපේ හිත ඇල්ලුවාම ඔන්න හිත ඇල්ලුවා කියලා අපි තේරුම් ගන්නෙ. හිත ඇල්ලුවාම දැනෙන ආතතිය අපිට හොඳට දැනෙන්නේ අන්න අපි අතහැරපු ස්වභාවයක තියෙන ආතතියෙන් තොර ස්වභාවය ආතතියෙන් ආතතියකින් තොර ස්වභාවය හොඳින් අත්දැකලා තිබුණොත් පමණයි. එතකොට මෙන්න මෙබඳු කාරණා කීපයක් තමයි එතකොට මේ බුදුරජාන් වහන්සේ මේ උපදීන් අතහැරීම සම්බන්ධයෙන් දේශනා කරන්නේ. එතකොට මේ උපදීන් අතහැරලා මමෙක්ව අතහැරලා සම්පූර්ණයෙන්ම නිරූපදිපත්වයට පත් වෙන්නේ කොහොමද කියලා විවිධාකාර අවස්ථාවන් වලදී භික්ෂූන් වහන්සේලා මේ බුදුරජාන් වහන්සේගෙන් අහලා තියෙනවා. කතම්පන බන්තේ ජානතෝ කතම් පස්සතෝ ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්දාච සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මානානුසය නහොන්ති इति. ඉතින් මේ විදිහට ප්‍රශ්න කරපු අවස්ථා රාශියක් තේනවා. මේ කොහොම කරොත්ද මේ මමෙක් හදන එක මම කියලා හදාගන්න එක මගේ කියලා හදාගන්න එක දුර වෙලා යන්නේ. කියලා බුදුරජාන් වහන්සේකින් ප්‍රශ්න කරපු අවස්ථාවන් තියෙනවා. එතකොට ඉතින් බුදුරජාන් වහන්සේ කියන්නේ මේ අතීත වෙන්න පුළුවන්, අනාගත වෙන්න පුළුවන්, වර්තමාන වෙන්න පුළුවන්, හොඳ දේවල්, ප්‍රණීත දේවල් වෙන්න පුළුවන්, රළු දේවල් වෙන්න පුළුවන්, මේ විදිහට මේ විවිධාකාර අන්දමින් අපි රූපය සම්බන්ධයෙන් හිතුවිල්ලක් පහළ වුණා නම් අන්න ඒක මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා ඒක අත්හරින්න කියලා කියනවා. ඒ කියන්නේ මේ ස්කන්ධයන් සම්බන්ධයෙන් මොකක් හෝ සිතුවිල්ලක් අපේ හිතට එනවා නම් දැන් මේ කියන්නේ එක්තරා අන්දමකින් බොහොම සූක්ෂම මට්ටමක චිත්තානුපස්සනාවක් හිත ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. හිත ගැන අවධානයෙන් ඉඳද්දී අපිට මේ අපේ කියලා අල්ලගත්ත ස්කන්ධ පංචකය විතරක් නෙමෙයි සබ්බ නිමිත්තේසු කියලා කිව්වහම මේ එළිය තියෙන දේවල් හා සම්බන්ධයෙන් උනත් ඕනෑම ඕනෑම මේ බාහිර තියෙන දෙයක් සම්බන්ධයෙන් උනත් මොකක් හෝ දෙයක් අල්ලගෙන අතීතේ කාලෙදි කරපු දෙයක් වෙන්න පුළුවන් අනාගතයේදී කරන්න තියෙන දේවල් වෙන්න පුළුවන් වර්තමාන වශයෙන් තියෙන දේවල් වෙන්න පුළුවන් ළඟ තියෙන දේවල් වෙන්න පුළුවන් දුර තියෙන දේවල් වෙන්න පුළුවන් විවිධාකාර දේවල් සම්බන්ධයෙන් මොකක් හෝ ඇල්මක් මොකක් හෝ අල්ලා ගැනීමක් මේ හිතේ සිද්ධ වෙනවා නම් අන්න බුදුරයන් වහන්සේ කියනවා ඒකට ඇලෙන්න යන්න එපා ඒක හිතින් අත්හැරලා දාන්න. ඒකෙන් හිත නිදහස් කරගන්න. නැවතත් හිත අල්ලපු නැති නිදහස් වූ ස්වභාවයකට පත් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාන් වහන්සේ අවවාද දෙනවා. ඉතින් පින්වත්නි අපි තේරුම් ගන්න තියෙන්නේ ටික ටික ක්‍රමානුකූලව හිතින් දේවල් අතහැරගෙන යන පාරක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා නිවන හඳුන්වලවා සබ්බූපදී පටිනිස්සග්ගෝ කියලා. සියලුම උපදීන් අතහැරීම නිවනයි කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ කාරණාවත් එක්ක මම අද ධර්ම දේශනාව අවසන් කරනවා. අප සියලු දෙනාටම උතුම් වූ නිවන් සුවබෝධයේ පිණසම අද දින ධර්ම දේශනාවත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.